නමෝ බුද්ධාය. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. ඔබේ කලන මිතුරා ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ මෙන්ම ලක්තිරුවන් විද්‍යාවේ ඔස්සේ ඔබේ බලාපොරොත්තු පැතුම් ඉටු කරමින් අද දවසේ මිලිඳු රාජ ප්‍රශ්නය උතුම් සදහම් පිළිසඳර රැගෙන අපේ ධර්ම දයාවෙන් ඔබ මුණ ගැහෙනවා. ඉතින් මේ වූ උතුම් මිලිඳු රාජ ප්‍රශ්නය සදහම් පිළිසඳර නිසා බොහෝ සෙයින් ධර්මයේ ජීවිතයට එදිනදා ජීවිතයට ගලපා ගන්න ආකාරයේ මෙත්සිත වැඩි දියුණු කර ගන්න ආකාරයේ ආදි වශයෙන් බොහෝ වූ කාරණා පිළිබඳ වැටහීම අවබෝධය මහා සංඝරත්නයේ කරුණාව නිසා ඔබටත් මටත් ඇති කරගන්නට අවස්ථාව ලැබුණා. ඉතින් අදත් එවැනි උතුම් කාරණා දැනගන්න අපට අවස්ථාව ලැබෙනවා අනුමාන වශයෙන් මේ සියලු කාරණා අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිසා අපි පළමුවෙන්ම උන්වහන්සේ වන්දනා කරගනිමු. ඒත් එක්කම මා ඔබට සිහිපත් කරන්නම් අද දවසේ මේ උතුම් මිලිඳු රාජ ප්‍රශ්නය සදහම් පිළිසඳරෙහි සදැහැති දායකත්වය පිළිබඳව B83 ලෙනගල වහරක යන ලිපිනේ පදිංචි ජී.ආර්. ධර්මදාස, එච්.ඩබ්ලිව්. ලීලාවති, ප්‍රසාද් චන්දිම සහ හර්ෂණී ජයසිංහ යන පින්වතුන් විසින් දායකත්වයේ දරන්නට දෙන්නේ. ඒ පින්වතුන් අපි තම ආදරයෙන් ගෞරවයෙන් ශ්‍රීපත් කරගන්න මෙත් සිතින් ඒත් එක්කම අද දවසෙත් අප කෙරේ අපමණ කරුණාවෙන් උතුම් මිලිඳු රාජ ප්‍රශ්නය සදහම් පිළිසඳර පිණිස වැඩම කොට වදාළ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමින් වහන්සේගේ ශිෂ්‍ය රත්නයක් වන අවසරයි වැලිමඩ ශ්‍රද්ධාශීල අපේ ස්වාමින්දයන් වහන්සේ අපි පාදහද වන්දනෙන් ආදර ගෞරවයෙන් පිළිගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. අවසරයි ස්වාමීනි අද දවසෙත් මේ උතුම් දහම් කාරණා දැනගන්න ඔබ වහන්සේ අපට සම්මුඛ වුණා. අවසරයි ස්වාමීනි. නමෝ බුද්ධාය. අපගේ ಪರම පූජනීය ගුරු දේවෝත්තම පින්වල්පු ස්වාමීන් වහන්සේට নমස්කාර වේවා. ශ්‍රද්ධාවන්ත පින්වත්නි පින්වත් මහත්මයා අපි මේ දවස් ටිකේ මිලින්ද රාජ ප්‍රශ්නය කාරණා ගොඩක් අපිට කතා කරන්න අවස්ථාව ලැබුණා. ඒතර මේ වෙනකොට පිළිවෙලට හෝ එහෙම නැත්නම් ගොඩාක් ධර්මදේශනා ශ්‍රවණය කළා නම් ඒකත් එක්ක අර ගොඩාක් බුද්ධ ශාසනය ගැන යම් පහන් බවක් ඒ වගේම කරුණු නිර්වුල් වෙන බවක් මේ මිලින්ද රාජ ප්‍රශ්නේ තියෙනවා. ඉස්සර ওই අනගාരിക ධර්මපාලතුමා නිතර මම හිතේ වල්ලිසිංහ හරිච්චන්ද්‍රට නිතර ලියුම් ඉවලා තියෙනවා. නිතර මිලිඳු රාජ ප්‍රශ්න කියවන්න. ඊළඟ නිතර කියන එකක් තමයි මේ අනගාരിക ධර්මපාලතුමා මේ මහවංශිකියෝපම් මහවංශිකියෝපම් කියලා. එහෙමයි. පොඩි උන්ට කියනවා මහවංශිකිය මහවංශේ පොඩි උන්ට කතන්දර කියලා දෙන්න කියනවා. එහෙමයි. ඉතින් ඒ නිසා හේ හේතුව තමයි මේ මහවංශේ වා මේ මේ මිනිසුන්ගේ හිතෙන් ඈත් වෙන්න ඈත් වෙන්න තමයි ඒ ජාතික අභිමානය ඉතින් ඊළඟට අපේ මේ මේ සිංහල ජාතියක් විදිහට තියෙන නැගී හිතීම ඒ ඔකෝම එන්නේ වංශ කතාවත් එක්ක. එහෙමයි. නේද? ඉතින් ඒ නිසා ඒ වංශ කතාව මිනිස්යාගේ ඒක පුදුම එකක් මහත්තයා. එහෙමයි. ඒ මොකද්ද සිංහල අභිමානය කියලා කියන එක තේරෙන්නේ මහාවංශ කියවපු එනකොට ඒ මහාවංශ කියවනකොට එනවා ඒක. ඒ නිසා තමයි සුද්දා ඒක සම්පූර්ණයෙන් වහලා දැම්මේ. මොකද සුද්දා දැනගත්තා මේ මේ රටට ආපු වෙනත් ආගම් පසු කාලිනව ආපු ආගම්. ඒකට ආගම් එනකොට සිංහල ජාතිය බුද්ධ ශාසනය විනාශ කරගෙන ආවේ. විහිර විහාර කඩාගෙන ආවේ. එහෙම නේ ආවේ. ඒකට ඒව ඔක්කොම වංශ කතාවේ තියෙන්නේ. ඒවා මිනිසුන්ගෙන් වහුම් කරන්න සුද්දා සහ කළු සුද්දා මහවංශය අයින් කළා. දැන් ඉස්කෝලේ පොතකටවත් මහවංශ සිද්ධි දාන්නේ නැහැ ඒකයි. ඊළඟට මේ මේ පසුගිය කාලේ මහවංශය සම්බන්ධව දේශනා කරගෙන යන්ට මේ රටේ සුප්‍රසිද්ධ ඉතිහාසය ගැන දන්න මහාචාර්ය නායක ස්වාමීන් වහන්සේ නමක් කටයුතු කරද්දී මම හිතේ වගකීම් යුත්තන් ඒකට බාධා කළා තියෙනවා. එහෙමයි ස්වාමී. ඉතින් ඒ නිසා මේ වගේ මහත්. ඉතින් ඒවා පසුක තැබේවා. ඉතින් ශාසනික වශයෙන් හෝ පිනක් තියෙන කෙනෙකුට බුද්ධ ශාසනයෙන් පිහිටක් පිළිසරණක් ගන්න අපි හිතනවා මේ මිලිඳු රාජ ප්‍රශ්නෙන් ලොකු උපකාරයක් සැලසෙවි කියලා. අද අපි අද කතා කරමු තවත් මිලිඳු රජුව අහපු නාගසේන මහරහතන් වහන්සේගෙන් අහපු ප්‍රශ්නයක්. අවසරයි ස්වාමී. අපිට ඊළඟට පිළිවෙලටමයි අපි මේ කතා කරගෙන යන්නේ. අහනවා මිලිඳු රජුරෝ ස්වාමිනී නාගසේනියන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළා තියෙනවා. ගාථාවකින් තියෙන එක සිංහල අර්ථේ නැඟී සිටිය යුත්තේය. පමා නොවිය යුත්තේය. උදරයේ සංවර විය යුත්තේය. එහෙමයි. ඔව් නිතරම නැඟී සිටින වීරියෙන් යන්න ඕන. ප්‍රමාද වෙන්න එපා. උදරයේ සංවර වෙන්න ඕන. කෑමට ලොල් වෙන්න එපා කියන්නේ. ඒ වගේම තවත් තැනක තියෙනවා සකුළුදායි බුදුරජාණන් වහන්සේට පැහැදෙනවා. සුගත පැහැදෙනකොට බුදුරජාණන් වහන්සේ අහනවා සකුළුදායි බුදුරජාණන් වහන්සේගේ කුමන වූ කරුණක් දැකලාද ඔබ පැහැදෙන්නේ අනේ මං ඔබ වහන්සේට පැහැදුනේ ඔබ වහන්සේ චුට්ටයි වළඳන්නේ එහෙමත් ඉන්නව නේද මිනිස්සු සාමාන්‍යයෙන් ඩිංගිත්තයි අනේ හාමුදුරුවෝ ඩිංගිත්තයි වළඳන්නේ අනේ හාමුදුරුවෝ පළතුරු ටිකක් විතරයි වළඳන්නේ අනේ හාමුදුර එකපාරයි ගන්නෙ. අර සීලේ ස්වභාවයෙන් බල බල පැහැදෙන එක. ඔව් ඒක නේ බාහිර ස්වභාවයමයි සාම. එතකොට කියනවා බුදුරජාණන් වහන්සේ අනේ චුත්තිත්වයි වළඳන්නේ ඒ නිසා මම ඔබ වහන්සේට පැහැදුණේ කියලා. මේ බුදුරජාණන් වහන්සේ අහන්නේ මේ ශ්‍රාවකයෝ බුදුරජාණන් වහන්සේට මෙච්චර පැහැදිලා ඉන්නේ කුමක් නිසා කියලාද සකලුදායි ඔබ හිතන්නේ. එහෙමයි. ඊළඟ සකලුදායි කියනවා ස්වාමිනේ මම හිතන්නේ බුදුරජාණන් වහන්සේ චුට්ටිත්යි වළඳන්නේ. බුදුරජාණන් වහන්සේ වදාලා හකුළුදායි මම සමහර දවස්වලට මේ පාත්‍රයෙන් එකක් දානේ වළඳනවා. එහෙමයි. ඒකට මගේ ශ්‍රාවකයෝ ඉන්නවා දවසට මේ බෙලි ගෙඩියක් තරම් බෙලි ගෙඩියෙන් භාගයක් තරම් දානේ වළඳලා ඉන්න ශ්‍රාවකයෝ ඉන්නවා. ඒකට පොඩ්ඩක් වළඳන එකට නම් පැහැදෙන්නේ අර මම් පාත්‍රයක් වළඳනවා දැක්කොත් එහෙම අර බෙලි ගෙඩියක් තරම් චුට්ටක් දානේ වළඳලා ඉන්න ශ්‍රාවකයෝ අපහදින්න බෑ. සකුළුදායි ශාස්ත්‍රුන් වහන්සේ නමකට ශ්‍රාවකයා පැහැදෙන්නේ බුදුරජාන් වහන්සේට දාන වන්දන කාරණාව මුල් කරගෙන නෙවෙයි කියලා. එහෙමයි ස්වාමීනි. එතකොට දැන් රජුරු අහනවා ඉස්සල්ලා වෙනම දහම් ගාතාවක උදරය සංවර කරගන්න ඕන කන බොන දේවල් වල සීමාවක් ඇතුව ඉන්න ඕන කියලා දැන් ධර්මයේ දේශනා කළා. දැන්ම බුදුරජාණන් වහන්සේ මේ සකුළුදායි සූත්‍රයේ වදාලා මේ මම පාත්‍රයේ පිරෙනකල් වන්දනවා කියලා. එහෙමයි. ඒතර උදරේ සංවර කරගන්න ඕන කියන බණ පදේ හරිනම් පාත්‍රයේ පිරෙනකල් වළඳපු එක වැරදි. එහෙමයි. පාත්‍රයේ පිරෙනකල් වළඳපු බව හරිනම් උදරේ සංවර කරගන්න කියන එක වැරදි. කියලා දැනේ රජ්ජුරෝ බුද්ධ ශාසනයේ තියෙන සිද්ධි අලලා අනාගතේ කවුරුත් මෙවැනි ප්‍රශ්න හදයි කියලානේ මහත්යනේ අහන්නේ. ඊට පස්සේ අපේ නාගසේන මහරහතන් වහන්සේ වදාලා රජතුමනි ඕක සිද්ධ වෙච්ච දෙයක් ওই කාරණාව. ඉතින් බුදුරජාණන් වහන්සේ නැගී සිටිය යුත්තේ ඒ කියන්නේ කුසල් වලින් වීරිය නැගී සිටින්න ඕන ප්‍රමාද වෙන්න හොඳ නැහැ උදරේ සංවර වෙන්න ඕන කියන කාරණාව වදාලේ ඒක ස්වභාව වචනයක්. මේක ඒ කියන්නේ ධර්මානුකූල වචනයක්. එහෙමයි ස්වාමීනි. ඒ වගේම ඉතිරි නැති වචනයක්. ඒකේ අර්ථයක් තියෙනවා. ඒකේ වෙනත් අර්ථ නැහැ. ඊළඟට නිශ්ශේෂ වචනයක්. ඒකෙන් කොටසක් ආවරණය වෙන්නේ නැහැ. සමස්තයක්ම ආවරණය වෙනවා මේ. ඔව්, නිර්වශේෂ වචනයක්. ඊට පස්සේ වෙනත් ක්‍රම නැති වචනයක්. ඒ වූ පරිදි වචනයක්, සත්‍ය වචනයක්, යථාර්ථ වචනයක්, ඍෂි වචනයක්, මුනි වචනයක්, භාග්‍යවත් වචනයක්, පින උපද්දවන වචනයක්, වාසනාව උපද්දවන වචනයක්, අරහත් වචනයක්, රහතුන් බිහි කරන වචනයක්, රහතුන්ගේ වචනයක්. පසේබුදු වචනයක්. පසේබුදුවරු තුල තියෙන වචනයක් ඒක. දින වචනයක්, බුදුවරුන්ගේ වචනයක්, සර්වඥ වචනයක්, තථාගතතර සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ වචනයක් කියන මේක. එහෙමයි. මහරජාණනි උදරයේ අසංවර වීමෙන් සතුන් මරනවා. ඒ කියන්නේ කෑමට പ്രേත වුණාට පස්සේ ප්‍රාණඝාතය කරනවා. වැරදි කාමසේවනය දෙනවා. එහෙමයි. ඇයි හම්බ කරගන්නද? එහෙමයි. ඊට පස්සේ බොරුත් කියනවා, සුරාත් බොනවා, මවත් ජීවිතෙන් තොර කරනවා, පියා මරනවා, රහතුන් මරනවා, සංඝයා බිඳිනවා, දුෂ්ට සිතින් තථාගතයන් වහන්සේගේ රුධිරය සලවනවා. මහරජාණෙනි, දේවදත්තයා උදරයේ අසංවර කර ගැනීම හේතුවෙන් සංඝයා බිඳ කල්පයක් ආයුධ නිරේ උපන්නා. ඇයි මහත්තයා මේ දේවදත්තට ලාභ සත්කාර හේතු කරගෙන මේ බුදු වෙන්න ඕන කියලා හිතුනේ? එහෙමයි සර්. ඉතින් අජාසත් රජුව අල්ලගෙන අජාසත් රජුරෝ උදේට දානි හැවි 100ක් දේවදත්ත ඉන්න විහාරයට යවනවා කරත්තවලින්. එහෙමයි ස්වාමීනි. දවාලට දානි හැලි 100ක් යවනවා දේවදත්ත ඉන්න විහාරයට. එතරම් පිරිසක් එච්චර පිරිසක් නෙවෙයි රජුරෝ පැහැදිලි යවන සක්කාර. එහෙමයි ස්වාමීනි. ඒ විහාරේ ඉන්න මහත කිව්වේ විහාරේ ඉන්න පිරිස ගැනද? එහෙමයි ස්වාමීනි. විහාරේ ඉන්න පිරිස කෙසේ වෙතත් එච්චර යවනවා. එහෙමයි. දැන් සාමාන්‍යයෙන් අපි පන්සලකට දාන ගෙනියන්නේ ඉන්න හාමුදුරුව ගැනම හිතලා නෙවෙයිනේ. අපේ හිත පිරෙන්න යවනවානේ. ඒ වගේ. ඊට පස්සේ මේ දේවදත්ත ඒවට ලොල් වෙලා ලොල් වෙලාම කල්පයක් නිරේ වැටෙන පව් කරගත්තා. මේ ඔක්කොම උනේ මේ උදරේ සංවර කරගත්තේ නැති නිසා. එහෙමයි ස්වාමී. පින් ලද දෙයින් සතුටු වෙලා හුදකලා ජීවිතයක්, ලාභ සත්‍යර නැති ජීවිතයක් තිබ්බනම් එහෙමයි. කුමක් උදේසානම් මේවා කරන්නද? එහෙමයි. අද කාලේ උනත් තරංග තර්ක විතර්ක එකිනෙකා මේ විනාශ කර ගැනීම මේ ඔක්කොම තියෙන්නේ උදර අසංවර වීම නිසානේ. දැන් අපි කියමුකෝ දැන් මම කිව්වේ දැන් ගොඩාක් ෆේමස් වෙවි යන්නේ YouTube channel එකනේ. ඔව් සාමී. එතකොට ඒ සාමාන්‍ය කෙනෙකුට ඒක ෆේමස් කරගන්න ඕන වුණොත් ප්‍රසිද්ධ කෙනෙකුට බයිනවා. එහෙමයි. එතකොට බය වෙනවා. දැන් පහුගිය කාලේ මහමෙවුනාවට එහෙම බැන බැන ගියේ. ඊට පස්සේ ඒ වගේ ආදායම් වලින් යැපෙනවා. අන්තිමට මේ උදරයේ සම්බන්ධ කාරණා ඒවට ලාභ සත්කාර වලට තියෙන කැමැත්තත් එක්ක වෙනවා. ඒ කියන්නේ හරියට අසූචි ඇද ඇද ඒකෙන් අසූචි වලින් යැපෙනවා වගේ එකක් නේ. එහෙමයි ස්වාමී. ජරාවෙන් යැපෙනවා දැන් නීච ක්‍රියාව නීචයි කියලා තමන් දන්නේ. දැන් මේ දේවදත්තට උනේ ඒක නීච ක්‍රියාවක් නේ උනේ. ඉතින් මහත්තයා දැන් සමහර පිට රටවල් වල සමහර රටවල් වල මේ ඒ කියන්නේ සමහර තියෙනවා වෘත්තීන් ගොඩාක් නීචයි. එහෙ ස්වාමීන්. නමුත් උදරේ හේතුවෙන් මේ ලංකාවේ මිනිස්සු ගිහිලා ඒ වගේ නියැලෙනවා. එහෙමයි. ඒ හේතු ඔක්කොම යැපෙන්නනේ. උදර කාරණාව කියන්නේ යැපීම මුල් කරගෙන. එහෙමයි ස්වාමීන්. ඒකයි උදර කාරණාව කියන්නේ. අපි ව්‍යවහාරයෙන් කියනවානේ බඩගෝස්තරීට කියලා. එහෙමයි. අපි කියන්නේ බඩට තට්ටු වෙයි කියලා යොමු ඔහොම කරන්න කියලා. ඒ වගේ ඒ නිසා මේ මේ පුදුම ලෝකයක් මහත්ය මේ වගේ මේ ධර්මය අහලා හිත පහදවගෙන මේ මේ කුසල් දහම් කරලා මේ වගේ නිදහස් වෙලා යන්න කල්පනා කරනවා මිසක් වැඩක් නැහැ. එහෙමයි. ඉතින් ඒ නිසා අනාගතේ කට්ටිය අපිටත් දැන බැන. ඒ සාමාන්‍යයෙන් අපි ලෝකෙත් එක්ක ගැහි පැහි තර්ක විතර්ක කරලා මේ ගෝලෝකයා පසුබාගෙන අපි ඉදිරියට එන්න අපි එහෙම අපිව පුහුණු කරලා නැහැ අපේ ගුරුවරු. එහෙමයි ස්වාමී. නමුත් කවුරු හරි කොහේ හරි අසත්පුරුෂයෙක් හිටියොත් ආ මෙන්න මේ හාමුදුරන්ට බැන්නා නම් හරි කියලා. තේරෙනවනේ? එතකොට අර ඒ ධර්මය අහන පිරිසක් ඉන්නවනේ. එතකොට ඒ පිරිස බලන කවුද අපි හාමුදුරන්න බැන්නේ. එතකොට ඒකෙන් වෙන්නේ අර හිස් පුරුෂයා බලාපොරොත්තු වෙන දේ එයාට ලැබෙනවා. එයාට ඕනන්නේ එයා බෑන් එකට මොන හරි views දානන්න. ඒව තමයි ඕනන්නේ. ඒ හොඳම දේ තමයි. අපිට අපේ ගුරුවරයා උගන්වලා තියෙනවා. ඒකනම් ප්‍රණීත අවවාදයක්. ලොකු ස්වාමීන් වහන්සේ කවදාවත් මහත්තයා ලොකු සංසයට බැනලා තියෙන වීඩියෝ බලන්නේ කවුරු හරි කිව්වත් බලන්නේ ඔය සාමාන්‍යයෙන් එක එක එක්කෙනා කතා කරන ඒවා ඇසුරෙන් තමයි ලොකු සංස කතා කරන්නේ. දැන් සාමාන්‍යයෙන් මම දැන් මම ඔය සමාජයේ ඔය විස්තර කිව්වට මම ඔය සිතාර අධ්‍යයනය කළා නෑ. නමුත් මම සමාජයේ මේ මිනිසුත් එක්ක කතා බහ කරලා ඊළඟට ඔවුන්ගේ ප්‍රශ්න ගැටලුත් එක්ක කතා බහ කරලා ඒ යන්නේ වගේ ඒ තියෙන දේ මෙහෙමයි මහත්තයා අසූචි වලට බහින්නේ නැතුව පිටින් ඉඳලම මේක ගඳයි කියලා තේරෙනවනේ. එහෙමයි ස්වාමීනි. බහින්නම ඕනේ නෑනේ. ඒ වගේ මහත්තයා හොඳම දේ තමයි ඉදිරියටත් මේ ධර්මය අහන පිරිස හොඳට මතක තියාගන්න කාට හරි බැන්නා කිව්වොත් එහෙම දැන් අපි කියමු අපේ හිත පැහැදිච්ච හාමුදුරනවා කියනවා. ඒ හාමුදුරන්ට කවුරු හරි බැනලා දැම්මා කියලා කිව්වොත් බලන්න එපා. වැඩක් නෑ. මේ ලෝකෙ බැනීමෙන් කරන්න පුළුවන් දෙයක් නෑ. ඒ කියන්නේ කියනවා ප්‍රාණඝාතයෙන් සත්තු මරණ එකාට කණ්ඩ මස් හරි තියෙනවා. හොරකම් කරන කෙනාට හොරකම් කරපු බඩුව හරි තියෙනවා. වැරදි කාමසේවනය කරපු එකාට විඳ මොහතක සැපේ හරි තියෙනවා. ඒ ඉරිසියා කරන එකාට මොකක්වත් නැහැ. ඒ නිසා කවදාවත් මේ අපි පැහැදිලා ඉන්න කෙනෙකුට කවුරු හරි බැන්නා කිව්වොත් ඒව බලන්න එපා. හිත දූෂ්‍ය වෙනවා. එහෙමයි ස්වාමී. ඒක අපිට අපේ ලොකු ස්වාමීන් වහන්සේ උගන්වපු එකක්. කවදාවත් තමන්ට කරපු චෝදනා, නිନ୍ଦා, අමුතු ප්‍රශංසා ඒවා ඕනේ. අපි යම් මොහොතක මේ මොහොතේ මම දැන් ධර්මයේ දේශනා කරනවා ඒ මොහොතේ පින රැස් වෙනවා එතකොට අපි කුසල් අනුකම්පාවෙන් නම් කළේ ශාස්ත්‍රීය ශාසනය නම් කිව්වේ පිරිසුදු බුද්ධ වචනේ නම් කිව්වේ ඒකට නින්දාවත් එකයි ප්‍රශංසාවත් එකයි එහෙමයි. නින්දා ප්‍රශංසා බලාගෙන ධර්මයේ කියන්නේ අපිට ගන්නවලා නැහැ. ඒකයි අපිට ලැබිච්ච උත්තරම ගුරුවරයෙක්ගේ ගුරු ඇසුරේ තියෙන වටිනාකම මහත්තයා. එහෙමයි ස්වාමීනි. ඒ කියන්නේ නින්දා ලැබෙන විදිහට බණ වෙනස් කරන්නයි ප්‍රශංසා ලැබෙන විදිහට ඒ විදිහට බණ කියන්නයි අපිට උගන්වලා නැහැ. තේරුණා නේද? එහෙමයි. ඒ නිසා ලාභ සත්කාර මුල් කරගෙන තමයි ගොඩාක් අය යැපෙන්නේ. එහෙමයි. ඒවට අපි රුකුල් දෙන්න හොඳ නැහැ. ඒ බඩගෝස්තරේ නිසා නොයේකුත් පාපී අකුසල් දහම් උපදින නිසා බුදුරජාණන් වහන්සේ වදාලා බඩගෝස්තරේට අහු වෙන්න එපා. ඒ ඍජුවම ස්වාමීනි ලාභ සත්කාර වලට අහු වෙනවා. ලාභ සත්කාරන්නේ. එහෙමයි. මෙතන ආහාර ගැන කියන විශේෂයෙන්. කෑමට ජීවිකාවට ලොල් වෙන්න එපා කියලා. ඊට පස්සේ කියනවා මහරජාණන් උදරයේ සංවර කරගත්ත තැනැත්තා චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නවා. එහෙමයි ස්වාමීනි. මේ කන බොන කන බොන එකේ ඊළඟට මේ බඩ ගෝස්තරේටම නැහිච්ච කෙනාට ධර්මය අවබෝධ කරගන්න බාධා වෙනස පවතිනවා. එහෙමයි ස්වාමී. බඩ ගෝස්තරේ අතහැරලා කෑමට තියෙන ලොල් බව කෑදරකම අතහැරපු කෙනාට ආදි සත්‍ය අවබෝධ කරගන්න පුළුවන්. කොච්චර උතුම් දෙයක් අපට ආපසු ලැබෙනවද? ඒක නේකනේ. ඊට පස්සේ සෝවාන් වීම, සකදාගාමි, අනාගාමි, අරහත් සතර ශ්‍රමණ ඵල දකින්න අත් දකින්න ලැබෙනවා. සතර පටිසම්භිදා අෂ්ඨ සමාපatti සද්ධා විඤ්ඤාදී වශීභාවයන්ටපත් වෙනවා. සමස්ත ශ්‍රමණ ධර්මයන් සම්පූර්ණ කරනවා. කියන්නේ සමාධියෙන් උපද්දන ධ්‍යාන සමාධි සමාපatti ආදී ඔහුට ඒ ස්පර්ශ කරන්න අවස්ථාව ලැබෙනවා. මහරජාණන්ගේ උදරේ සංවර වූ ගිරාපැටියෙක් තවුතිසා භවන කම්පා කළා කරලා සක්දේව් රජුගෙන් උපස්ථාන ලැබුවා කියලා අහලා නැද්ද කියලා ඇහුවා. එහෙමයි ස්වාමී. අහලා නැද්ද ඒක? ස්වාමිනේ මේ අවස්ථාව නම් අවශ්‍යයි. <laughs> ඒ කියන්නේ එක කැලේක එක එක කැලේක මට මතක හැටියට ඒ ගහ මොන ගහක්ද කෑල ගහක් හරි වෙන්න ඕන. ඒ ගහේ හිටිය ගිරවෙයි. ඉතින් ඒ ගිරවා ඒ ඉන්නවා හොඳට කාලයක් යනකොට දුර්භික්ෂයක් ආවා. වැස්ස නැතුව ගියා. ගස් කොළන් වල කොළ හැලිලා ගියා. ඉතින් ඒ කැලේම හිටපු සත්තු ඈතට ආහාර හොයාගෙන ගියා. අර ගිරව කල්පනා කළා මං කොතෙක් දවස් ඉන්නද මේකෙන් මේ ඇපෙනවා කියලා මේ ඒ දිරාපු කොටෙන්න පොඩි පොඩි දිරපු කෑලි කකා ඒක ඇතුලේ ගුලකට වෙලා හිටියා ආහාර වෙනුවෙන් කියලා කෑදරුන්නේ මැරුන්නේ සොය සොයා ගියේ නෑ එහෙමයි සාම පුළුවන් දවසක් මම මේකම කකා මං මං ඇදුනේත් මේකේ වැඩුනේත් මේකේ මං හිටියේත් මේකේ කියලා හිටියා එතකොට ඔහුගේ උදරය සංවර කරපු අර ගිරව උදරය සංවර කරගෙන ඒ හිතපු ගුණයෙන් ශාස්ත්‍ර දෙවියන්ගේ ආසනෙ වුණා. දැන් මහත්තයා අපේ ජීවිතේ කිසිම ක්‍රියාවකින් ශාස්ත්‍රයාගේ ආසනෙ වුණේ නැහැ අර ගිරා පැටියාගේ උදරයේ සංවර කර ගැනීම කියන කාරණාවෙන් ආසනෙ වුණානේ. ඉතින් ශාක්‍ර දේවේන්ද්‍රයා මේ මේ වෙස්මාරු කරගෙන පෙනී හිටියා. පෙනී ඉඳලා කිව්වා උඹ මොකද මේ යන්නේ නැති මේ ගහෙන්? කොයි බං කෑමක් නැහැ. උඹ හරි කුසීතෙක් කියනවා. ඊට පස්සේ කියන කුසීත කමට නෙවෙයි කියනවා. ඊළඟ අපේ ජීවිත ඉතාමත් කෙටි කාලයයි පවතින්නේ. ඒ නිසා කෙනෙක්ගේ ප්‍රාණය තියෙන විදිහට ආහාරයක් ලැබුණම ප්‍රමාණවත්. නිසා මම මේකේ තියෙන මොන හරි දෙයක් කාලා මම පාඩුවේ මගේ පාඩුවේ මම ඉන්නවා කිව්වා. එහෙමයි ඔබ ඒක කරදරයක් කරගන්න එපා කිව්වා. ඊට පස්සේ සාක්‍ර දේවේන්ද්‍රයා මේ සතුටු වෙලා ඒ ගිරවට වරයක් දීලා ඒ ගහේ දිඹුල් ගහ තමයි හිතේ දිඹුල් ගහ. ඒ ගහේ පළත් කොළත් ගහත් ෂේ වෙන්නේ නැති විදිහට වරම දීලා යනවා. ඒ වෙලාවෙම ගහ ලියලනවා, ගෙඩි හැදෙනවා, කොළ හැදෙනවා, මොන වැස්සාවේ නැතත් වතුර නැතත් ගහ ඒ විදිහම තියෙනවා. එහෙමයි ස්වාමී. ඉතින් කියනවා බලන්න කිව්වා ආනිසංශ මේ උදරේ සංවර කරගත්ත නිසා වෙච්ච ස්වාමීනි බෝසතාණන් වහන්සේද ඒ කතාව ඒ කතාවේ මේ බෝධිසත්වයෝ වෙන්න ඕන මට හරියට මතක නැහැ බෝධිසත්වයෝ දේ ගිරවා සක්‍රයාද කියලා මට මතක නැහැ සමහරට බෝධිසත්වයෝ වෙන්න ඕන එහෙම ජාතක කතාවක් තියෙනවා ඔන්න ඕවා මුල් කරගෙන තමයි කියනවා උදරේ සංවර කරගන්න කියලා කියන්නේ ඇත්තනේ ඉතින් නේද කෑමට ලොල්ලලා කෑදරකම නැත්තම් පාඩුවේ ඉන්න පුළුවන් මහන්සයා එහෙමයි දැන් වැඩි ඕනේ නැහැ දැන් සාමාන්‍යයෙන් ගිහි මිනිස්සු හාමුදුරුවෝ නටවන්නෙත් ඔය දානමාන බඩගෝස්තරීත් මුල් කරගන්නේ. <laughs> ඒකට හාමුදුරුවෝ කල්පනා කළොත් එහෙම දුන්නොත් වළඳනවා නැත්නම් පාඩුවේ වතුර ටිකක් හරි බීලා ඉන්නවා කියලා ඒ හාමුදුරුවන්ට ශ්‍රමණ ගුණෙන් ඍජු ඉන්න පුළුවන්. ස්වාමීනි අවසරයි. අපි දැන් කතා කර කර හිටියේ අර උද්දරෙහි සංවර වීම ගැන. එහෙමයි. ඒතර මහත්තයා මට මතක් වුණේ මේ සම්බෝහය කියවලා ඇති මහාචාර්ය රත්නපාල නන්දසේන මම හිතේ මතක මෙලොවදීම විපාක දෙන කර්ම කියලා පොතක් තියෙනවානේ. ওই පොතේ තියෙනවා මේ ගොඩාක් අයට පව කරපු අයට මේ මේ ජීවිතේදීම එතුමා දැක්ක සිද්ධි ටිකක්. ඒක එක මිනිසෙක් හරක් මස් කන්න පුරුදු වෙලා පුරුදු වෙලා එක මේ දවසක් හරක් මස් මේ නෑ. එහෙමයි. ඊට පස්සේ හරක් මස් නැති තැන එයා ගිහිල්ලා මේ තමන්ගේ එළහරකාගේ මේ දිව කපලා ඇදලා මේ උයලා දෙන්න කියනවා. එහෙමයි. ඊළඟ තව සිද්ධියක් තියෙනවා මේ හරක්ගෙම ඇස් ඇස් කනවා. ඒ කියන්නේ මේ හරක් මරන මිනිස්සේ ඒ මිනිස්යාගේ කෑදරකම තමයි ඇස් කන එක. හරකගේ. එහෙමයි. ඊළඟට තව ඒ ඔක්කොම බඩගොස්තර නිසා නෙවෙයිද? කෑමත් එක්ක තියෙන දේවල් නෙවෙයි දේවල්. ඒ පාප කර්ම ඇස් කන්ට හිතෙනවා කියන්නේ ඒ චේතනාව. එහෙයි. ඊට පස්සේ තව එක මිනිසෙක්ට මේ ආසාවක් ඇති වෙලා තියෙනවා. ඒ මිනිසයා මේ පොඩි වහු පැටියට දවස් දෙකක් කන්න බොන්න දෙන්නේ නැතුව ඊට පස්සේ එකපාරම එළ වැස්සි ගාවට මේ යවනවා. යවලා අර අර දැන් දවස් දෙකක් කෑම නැහැනේ. කිරි බීලා බීලා බීලා බීලා බීලා බීලා බීලා හොඳටම බඩ පුරව ගන්නවානේ. එතකොට පොඩි වහු පැටියා මේ මරලා අර බඩ බොක්කේ කිරි තියෙනවනේ ඒක තම්බලා කනවා. මෙච්චර ම්ලේච්ඡත්වයක් කොච්චර ඔක්කොම බඩේන බඩ රස රසනහ කෑම කෑම අවශ්‍යයි ස්වාමීනි කෑම නිසා දැන් සාමාන්‍යයෙන් කෑමට අහුනොත් එහෙම කෑමට අහු විශේෂයෙන් භික්ෂුවකට කෑමකට අහුනොත් එහෙම ඒ විනාශයක් තියෙනවා මොකද ඒ භික්ෂුවට වින කටින ස්ත්‍රීන් කෑම හරහා අර භික්ෂුව වසී කරගලා ඒ භික්ෂු භාවයෙන් චුත කරවන්න පුළුවන් එහෙමයි ස්වාමීනි කෑමත් එකනේ තියෙන්නේ ගොඩාක් විස වර්ග අහුවෙන්නේ. ඉතින් ඒ නිසා මේ කෑම බීම වලට ලොල් බව කියන්නේ මේ පුදුම භයානක දෙයක්. ඇයි මහත්තයා අර එක ජාතක කතාවක තියෙන මුවෙක් රජමාලිගාවට ගේන්තු වමනාවට කරන්නේ තනකොළවල මීපැණි ගාලා දාලා දාලා දාලා රජමාලිගාවට ගෙන්න ගන්න එක. එහෙමයි ස්වාමී. කෑමත් එක්ක අහු වෙන විදිය. කොටු වෙලා යනවා අපි නේ. ඊට පස්සේ මේ කොටු වෙලා යනවා. එහෙමයි. ඉතින් ඒ නිසා ඒ වගේ එකක් තියෙනවා. ඒකයි බුදුරජාණන් වහන්සේ නිතර ශ්‍රාවකයන්ට උද්දර සංවරය කියන්නේ. උද්දර සංවරය ගැන නිතර කරුණු කියනවා. ඊට පස්සේ තියෙනවා මහරජාණෙනි සකුළුදායි සූත්‍රයේ උදායි මම මගේ පාත්‍රයෙන් එකක් දානේ වළඳනවා කියලා විස්තරයක් කළානේ. ඒක නිවන් මාර්ගයේ නිමා කළ සියලු කටයුතු සම්පූර්ණ කළ අර්ථ සිද්ධියටපත් බඹසර වැස නිම කළ අනාවරණ ඥාණයෙන් යුතු ਸਰවඥ වූ ස්වයම්බුහු ඥාණයෙන් යුතු තථාගතයන් වහන්සේ තමන් වහන්සේ උදෙසාම වදාරන ලද්දකි. බුදුරජාණන් වහන්සේ නිර්වාණය අවබෝධ කරලා කෙලෙස් ප්‍රහාණය කරලා එච්චර මාතේරින් නැතන් සුළු උදාහරණයක් කියන්න. විභාගයේ පෙනිපෙනි විභාගයට ලං වෙලා ඉන්න ළමයි බුදියාගෙන සිස්සේ හිටියොත් එහෙම ඒකට මොකද වෙන්නේ? <laughs> ඒ දැන් එයා විභාගෙ ලියලා ඉවරයි නා. එයා ඊළඟට විශේෂයෙන් එයා ඊළඟ පාරක් කරන්නේ නැතුව එයා විභාගෙ ඉහළ ප්‍රතිඵල ලබාගෙන තියෙනවා නම් එයාට සිස්සෙ හිතියක් කියන්නේ නිවාඩුයි පාඩුයි. එහෙමයි ස්වාමී. නේද? මෙතන භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ ස්මතු කරන නාගසේන මහරහතන් වහන්සේ ශාස්ත්‍රුන් වහන්සේ මේ බඹසර නිම කළා. එහෙමයි. දැන් මෙහෙම කතා කරනවා. දැන් සමාජයේ තියෙන අදහස් නෙවෙයි කියන්නේ. බුදුරජාණන් වහන්සේ පාත්‍රයෙන් එකක් වැළඳුවා කියන එක පේනවා කෙනෙකුට. නමුත් බුදුරජාණන් වහන්සේ එක මුං ඇටයක් වළඳලා මහ බෝධිසත්වය දුෂ්කරක්‍රියා කරපු බව කවුරුත් දන්නේ නැහැ. එහෙමයි ස්වාමීනි. ඒකයි. ඊළඟට ආහාර අල්පව ගැනීම ගැන බුදුරජාණන් වහන්සේ හරියට වර්ණනා කොට වදාලා. ඉතින් බුදු කෙනෙක් ගැන කිව්වා. අනිතක බුදුරජාණන් වහන්සේගේ ජීවිතේ හැමදාම පාත්‍රයෙන් එකක් වළඳලා කියන මේකේ තියෙනවා මේ දේශනාව මම ඇතැන් විට උදායි මම පාත්‍රයෙන් එකක් වළඳන අවස්ථාද ඇත. ඇතැන් විට. අවස්ථාද ඇත. ඉතින් ඒකයි බුදු කෙනෙක් කරඹයා කියන එක වදාළේ. මහරජාණෙනි යම්සේ দমনය කරවන ලද විරේක කරවන ලද වස්ති කර්ම කරන ලද රෝගියා හට සප්පාය ක්‍රියාවෝ කැමැති විය යුත්තාහු වෙති. එසේම මහරජාණන් කෙලෙස් සහිත වූ චතුරාර්ය සත්‍ය නොදුටු කෙනා විසින් ඇතිතා කුස පිරෙන්නට ආහාර නොවලඳා උදරයේ සංවර කොට වීරිය කළ යුත්තේය. පැහැදිලිද? එහෙමයි. දැන් මේක කියනකොට මට මතක් වුණේ සාරිපුත්ත මහ රහතන් වහන්සේ දේශනා කරනවා නිතර ශ්‍රාවකයන්ට ඒ කියන්නේ සාරිපුත්ත මහ රහතන් වහන්සේගේ ඇසුරෙන් ධර්ම ඉගෙන ගන්න අයට සාරිපුත්ත මහ රහතන් වහන්සේ නිතර කියනවා දානේ වළඳනකොට Tamanට වළඳන්න පුළුවන් හතර පහ පිටක් ඉතුරු කරලා එහෙමයි වතුර වළඳන්න තියෙනවා. ස්වාමීනි බොහෝ මේ බල භාවනා කරගන්න සහැල්ලු භාවය ඇති වෙනවා. ගොඩාක් ආනාපාන සති භාවනාවට එහෙම ආහාර අඩු බව හරියට බලපාන. එහෙමයි ස්වාමීනි. ඒකයි. ස්වාමීනි අවසර තව කාරණාවක් දැනගන්න දැන් ගිහි උදවිය වුණත් ආහාරය ඇලි යන්නේ නැතුව ඒ ගැන සිහිනුවන පවත්වා ගන්න උදාහරණයක් විදිහට දැන් හවස බිස්කට් එකක් කාලා කෙසල් ගෙඩියක් කාලා තේකක් බොන්න ඕන වගේ සංඥාවකට හුරු වෙලා ඉන්නවා සමහර වෙලාවට. දැන් ඒක දැන් මහන්තේ ඒකයි දැන් ඉස්සර කුඹුරු වැඩ කරනවා කියන්නකෝ ඉස්සර ඉස්සරනේ අවිහත්ය තියෙන මිනිස්සු හිටියේ. උදේට ওই කොල කැඳ එකක් බීලා ගිහිල්ලා හීල් බත් ටිකක් කාලා. ඉතින් වැඩ කරනවා වැඩ කරනවා. ඊට පස්සේ දවල්ට ඔන්න මොකක් හරි එකක් එක්ක සප්පයන් වෙලා. ඉතින් වැඩ කරන කහට ටිකක් බොනවා මිසක් මෙහෙමනේ. දැන් ඔෆිස් වල වැඩ කරන අයට කොහොමද? එහෙමයි. වෙලාවට තේක වෙලාවට කිරියෙක් සමහර ඔෆිස් වල. ඉතින් සමහර වෙලාවට මෙහෙම ඉක්කුත් තියෙනවා. ඒ තමයි සාමාන්‍යයෙන් මහත්ය අපි දැකලා තියෙනවා. සාමාන්‍ය නිවනට වෙරවීරිය කරමින් වාසය කරන කාලය එනවනේ. ඒ කාලවලදී සාමාන්‍යයෙන් නිතර තේ බොන එක කන බොන එකට කාලය යොදවන එක පාඩුවක් කියලා යෝගාවචරයට හිතෙනවා. එහෙමයි ස්වාමී. නිතර නිකාන් අර කාලේ අර යෝගාවචර ස්වභාවයෙන් ඈත් වුණාට පස්සේ නිතර නිතර කන බොන ඒවා එනවා. නිකාන් ගෙදර ඔය ඔහේ බුදියාගෙන ඉන්න චරිත තියෙනවනේ. බලන්න මොන හරි කාලා බීලා තේ එකක් බීලා බිස්කට් එකක් කාලා ඔහේ දවස ඔහේ ගෙවෙනවා. එහෙමයි. ස්වාමීන් එහෙම තෘෂ්ණාවෙන් ආහාරයට හරි මේ තදින් බැඳිලා ගියොත් ඉන්නේ එහෙම කෙනෙක් ඉල්ලුවොත් දෙන හිතෙන්නේ නැතුව තරහෙම ඇවිල්ලා ඒ ආදි වශයෙන් ගැලපෙන මහත්ය මෙහෙම තියෙනවා දැන් බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ තියෙනවා යම් කිසි කෙනෙක් කෑම මුල් කරගෙන පව් කළොත් එහෙම එහෙමයි. එයා උපදිනවා කියනවා අසූචි කන සත්තු අතර. එහෙමයි. සුනකයෝ ඌරෝ එහෙමයි. ඒ හේතුව තමයි කියනවා කෑම මුල් කරගෙන ආහාරය මුල් කරගෙන දිව පිනවන එක මුල් කරගෙන පව් කරලා. එහෙමයි ස්වාමීනි. ඉතින් ඒ වගේ සිද්ධි. ඉතින් ඒ නිසා කියනවා මේ රෝගියෙක් බඩ විරේක කරලා ලෙඩෙක් වුණාට පස්සේ යාට සප්පාය කැම තියෙනවා. එයාට කියනවා මිරිස් වැඩියෙන් කන්න එපා, තෙල් අඩුවෙන් කන්න, ඊළඟට මේ මේ දේවල් කන්න එපා, උෂ්ණ ಜಾති කන්න එපා කියලා කියනවා. ඒකට එයාට විරේක කරවලා එයාට වෙදකමක් කරලා නිසා එයා ඒක හරියට කරන්න ඕනේ නැත්නම් වෙදකම නොපිට යනවා. හැබැයි රෝගයක් නැති කෙනෙකුට ඕන තරම් ඕන දෙයක් කාලා බින්න හිතේ ඒ වගේ තමයි කෙලෙස් සහිත රෝගයෙන් පීඩා විඳින සත්වයා මේ බණජාරිකමට අහු වෙච්ච ගමන් ඉවරයි. බුදුරජාණන් වහන්සේ නිකලෙස් වුණ උත්මයා ඒ බුදුරජාණන් වහන්සේ සමහර දවසට පාත්තන එකක් දානේ වළඳලා තියෙනවා. ඉතින් මේ විදිහට විස්තර කළා කියනවා මහරජාණන් ප්‍රභාමත් වූ ජාතිමත් වූ පාරිසුද්ධ වූ අභිජාත වූ මැඳ අතුල්ලා සෝදා බබලන මණිකට කළ යුතු යමක් නැත්තේ යම්සේද එසේම මහරජාණන් තථාගතයන් වහන්සේ බුද්ධ විශේෂී පරතරකපත්ව කළ යුතු සියලු කටයුත්තේ වැස්මක් නැතිසේක. එහෙමයි. ප්‍රභාමත් වෙලා දිලිසෙන බැබලෙන මණිකකට ආය උපදම දමා කරන්න දෙයක් නැහැ. ඒ වගේ බුදුරජාන් වහන්සේට ඒ ගැන විශේෂයෙන් කරන්න දෙයක් නැහැ කියනවා. ඉතින් ඒ නිසා මේ ඒ විදිහට බුදුරජාණන් වහන්සේ දැන් සාමාන්‍යයෙන් බුදුරජාණන් වහන්සේත් මෙහෙම කරලා තියෙනවානේ කියලා සමහර අය එහෙම බුදුරජාණන් වහන්සේ උදාහරණයට ගන්නවානේ. ඒක වැරදි මහත්ය. ඒ කියන්නේ තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ සසරින් එතරට වැඩිය මහා මොණිවරයාණන් වහන්සේයි. ඒ උත්මයාගේ ජීවිතේ තියෙන දේවල් එක්ක අපේ දේවල් සංසන්දනය කරන්න යෑම මෝඩකමක්. අපිට බුදුරජාණන් වහන්සේගේ ජීවිතයේ සංසිද්ධි තියෙන්නේ පහදින්ද. එහෙමයි ස්වාමීනි. ඒකයි. ඉතින් මේ විස්තරේ එච්චරයි ඒ විස්තරේ. ඉතින් රජතුමාට මේ ඒක අවබෝධ වෙනවා රජතුමායි තාම සන්තෝෂයටපත් වෙනවා. මහත්තයා දැන් ඊළඟට තියෙන අල්පාබාධය ගැන අහපු ප්‍රශ්නේ මේකේ බක්කුල මහරහතන් වහන්සේගේ ගැන විස්තරයක් තියෙනවා. ඉතින් අපි අද අපි දැන් එක විරාමයකට ගිය නිසා මේ ඒ කොටස පටන් ගත්තොත් බක්කුල මහරහතන් වහන්සේගේ ජීවිතය ඉගෙන ගන්න අමාරුයි. ඒ නිසා අපි ඊළඟ ප්‍රශ්නේ ගැන කතා කරමු. අවසරයි සර්. ඒ තමයි නිවන් මඟ ඉපදීම ගැන ප්‍රශ්නේ. දැන් අර අපි මං අරු ප්‍රශ්නේ අපි ඊළඟ දවසේ කතා කරනවා. රජුරෝ කියන නාගසේන මහරහතන් වහන්සේට ස්වාමීනි බුදුරජාණන් වහන්සේ මෙහෙම වදාළ නේද? ඒ තමයි මහණෙනි තථාගත වූ අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නූපම් මාර්ගයේ උපදවනසේක. සූත්‍රවල තියෙනවා. අනුපාන්නස්ස මග්ගස්ස උප්පාදේතා. නූපම් මාර්ගයේ උපදවන බුදුරජාණන් වහන්සේ කියලා බුද්ධ වචනයක් තියෙනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනව නේද? ওই නගර සූත්‍රය එහෙම තියෙන්නේ. පින්වත් මහණෙනි මම වනාහි පෙර සම්මා සම්බුදුරජාණන් වහන්සේලා විසින් ගමන් කරන ලද පුරාණ මාවතක් පුරාණ මාර්ගයක් දැක්කෙමි. කලින් බුදුරජාණන් වහන්සේලා වැඩිය පුරාණ මාර්ගයක් මම දැක්කා කියලා මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එහෙමයි. එතකොට දැන් රජ්ජුරෝහනවා දැන් බුදුරජාණන් වහන්සේ නූපන් නිවන් මාර්ගයේ ඉපදුවා කියන කතාව හරිනම් පෙර බුදවරුන් ගිය පාරක් දැක්කා කියන එක වැරදි. එහෙමයි. පෙරබුදුරුන්ගේ පාර දැක්කා කියන එක හරිනම් නූපන් නිවන් මාර්ගයක් ඉපදුවා කියන එක වැරදි. එහෙමයි. ස්වාමීනි ඔය ඔබතෝ කෝටික ප්‍රශ්නය ඔබ වහන්සේ කරා පැමිණුණා. එහෙමයි. ඒ නිසා මා හද දැන් ඔක විසඳලා දෙන්න කිව්වා. ඉතින් මහත්තයා ඒ වෙලාවේ ඒක මේ මේ රාජතුමා දැන් මේවට සාමාන්‍ය කෙනෙකුට නම් උත්තර දෙන්න අමාරුයි. ඔව් ස්වාමීනි අපිට අපිට මේ ප්‍රශ්නේ කෙලින් ආවම අපිට හිතන්න බැහැ නේද? අපිට ඒවා හිතා ගන්න තේරෙන්නේ නැහැ. ඊට පස්සේ මේ අපේ නාගසේන මහරහතන් වහන්සේ දේශනා කරනවා මහරජාණනි භාග්‍යතුන් වහන්සේ ওই කාරණා ওই විදිහට වදාලා. එහෙමයි. මේ ප්‍රකාශ දෙකම ස්වභාව වචනයක් ධර්මතා. එහෙමයි. මහරජාණනි పూర్වේ වැඩ සිටි තථාගතයන් වහන්සේලාගේ අතුරුදන් වීමෙන් අනුශාසනාවක් නැතිවීමෙන් අනුශාසකයන් නැතිවීමෙන් ඒ ධර්මයේ කියලා දෙන්න කෙනෙක් නැතිවීමෙන් නිවන් මඟ නොපෙනී යාමෙන් එසේ සිඳුනා වූ නැසුනා වූ গুপ্ত වීජිය පළුදු වැසුනා වූ දරුණු ලෙස වැසුනා වූ නොයෙදුනා වූ මේ මාර්ගයේ තථාගතයන් වහන්සේ ප්‍රඥාසින් දකිමින් පෙර බුදුරජාණන් වහන්සේලාද සේවනය කරන ලද්දේ මේ මාර්ගයේමයි යයි වදාරන ලද්දේය. එසේහින් මෙසේ වදාළසේක මහණෙනි මම පෙර සම්මා සම්බුදුරජාණන් වහන්සේලා විසින් ගමන් කරන ලද පුරාණ මාවතක් පුරාණ මාර්ගයක් දැක්කා කියලා ආර්ය අෂ්ටාංග මාර්ගයට. ඒකට කලින් බුදුරජාණන් වහන්සේලාගේ ශාසනවලත් නිවන් දකින්න තිබ්බේ ආර්ය අෂ්ටාංග මාර්ගයමයි. එහෙසම. එතකොට මේ නිවන් මාර්ගයේ අහන අය පුරුදු කරන අය කියලා දෙන අය කවුරුවත්ම නැති වෙලා යනවා. අපේ බුදුරජාණන් වහන්සේ අසංකේ කල්පලක්ෂ හතරක් පිරුම් පුරලා තව කල්පලක්ෂයකුත් එහෙමයි. උන්වහන්සේ අප්‍රමාණ වූ ප්‍රඥා චක්ක උපදවගෙන ප්‍රඥා ඇසින් නිවන් මාර්ගය දැක්කා. එතකොට මේ නිවන් මාර්ගයේ බුදුරජාණන් වහන්සේම දැක්කා. කලින් බුදුරජාණන් වහන්සේලාත් මේ නිවන් මාර්ගය තමයි වැඩි කියලා. එහෙමයි. ඒකයි කිව්වේ උනේ. මේක මහන්තේ උපමා වලින් තියෙනවා හරි ලස්සනයි. අවසරයි ඒක තමයි කියනවා මහරජාණනි සක්විති රජතුමාගේ මාණිකය දැන් අදටත් මහත්තයා සක්විති රජුරන්ගේ මණික තියෙනවනේ චක්‍ර රත්නේ පහසෙන් කැරකී යන කරත්තරෝදයක් තරම් විශාල මණික අදටත් තියෙනවා. ඊළඟ චක්‍රවර්ති රජතුමා පහළ වෙනකොට ඒක තියෙන්නේ රජගහනුවර වේපුල්ල පර්වතයේ ඇතුළේ. එහෙමයි ස්වාමීනි. ඒතකොට කියනවා මහරජාන්නේ ශක්තිති රජුගේ චක්‍ර රත්නය රජගහනුවර වේපුල්ලගිරි ශිඛර අතරේ සැඟවියයි. වෙනත් ශක්තිති රජ කෙනෙක් මනා ප්‍රතිපත්තියෙන් මේ නැවත මතුවේ. එහෙමයි ස්වාමීනි. ඒකට තව කෙනෙක් තව ශක්තිති රජ කෙනෙක් පහළ වෙලා පින්වන්ත තියෙන කෙනෙක් එයා දස ශක්තිතිවත් පුරනකොට ඔහුගේ පින්බලයට අර මේ වැහිලා තියෙන චක්‍රාත්මය මතුවලා රජු කරා පැමිණෙනවා. එතකොට මේ මාණික්‍ය රත්නය පෙර රජවරුන් කරපු මැණික කලින් රජවරු කරපු එකක්ද? හදලා තිබ්බ එකක්ද මැණික? නෑ නෑ නෑ මැණික තිබ්බා. අර කෙනාගේ ප්‍රතිපත්තියෙන් තමයි ඒක ඉපදුනේ. ගුණයට ඉපදුනා. ඔව් ඔව් ගුණයට ඉපදුනා. හැබැයි ලෝක ව්‍යවහාරයට යන්නේ නැද්ද? ශක්විති රජතුමා තමයි මැණිකේ පැද්දුවේ. එහෙමයි ඒ වගේ තමයි ආර්ය අෂ්ටාංග මාර්ගය කියන එක හදපු එකක් නෙවෙයි. එහෙමයි. ආ නිර්වාණය පිණිස තියෙන මේ මාවත චක්විති මැණික වේපුල පදතේ තියෙනවා වගේ නිර්වාණ මාවත බුදවරු පහළ වුණත් නැතත් තියෙනවා. ලෝකේ ඒක ලෝකේ තියෙනවා. ඒක වෙනස් වෙන එකක් නෙමෙයි. සත අවිතතා අනන්‍යතා කියලානේ කියන්නේ. ඒ විදිහයි ස්වභාවයයි ස්ථිරසාරයි වෙනස් වෙන්නේ නැහැ නිවන් මාර්ගයේ. එහෙමයි. එතකොට ඒ ඒ නිර්වාණ මාර්ගය බුදු කෙනෙක් තමයි උපද්දවගන්නේ. එහෙමයි. කියලා දෙන්න කෙනෙක් නැහනේ. මහන්තයා ඇත්තටම මේ මේ මේ අපි තුලින් ආර්ය අෂ්ටාංග මාර්ගය උපද්දවගෙන පුරුදු කරන්න පුළුවන් ස්වභාවයක් තියෙනවනේ. නමුත් අපිට කරගන්න බැරි එකනේ තියෙන්නේ. එහෙමයි. නැත්තම් සම්මාදිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන මාර්ගාංග 8 තමයි නිර්වාණ මාවත තියෙන්නේ. අනාගතේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළලා වෙන බණක් කියන්නේ නැහැ. එහෙමයි. මේ ආර්ය අෂ්ටාංග මාර්ගය ගැනමයි දේශනා කරන්නේ. නමුත් නමුත් ඒ මේ කාලෙන් මිනිසුන්ගේ හිතෙන් මේ මාර්ගාංග මේ හිතෙන් කතා වෙන එක ඇසුරු කරන එක පුරුදු කරන එක නැති වෙලා සැඟවිලා යනවා. ශක්විති මාණික්‍ය වේපුල පරතේ සැඟවුණා. එහෙමයි ස්වාමීනි. ඊට පස්සේ දැන් ශක්විති රජුරෝ දන්නේ නැද්ද අනාගත අතීතයේ ශක්විති රජවරුන්ට පහළ වුණේ මේ මණිකනේ කියලා දන්නවා. එහෙමයි. නමුත් මේ මණික ඉපදුනේ ඒ හක්විත රජතුමාගේ ගුණ බලයද. එහෙමයි. පැහැදිලි නේද? එහෙමයි අවශ්‍යයි සම්. ඊළඟට තව උපමාවක් තියෙනවා. මහරජාණෙනි పూర్වයේ වැඩ සිටි තථාගතයන් වහන්සේලා මනවින් පුරුදු කරපු ආර්ය ශ්‍රාංග සුන්දර ආර්ය ශ්‍රාංගික වූ සුන්දර වූ මාර්ගයේ නැති වී ගිය කල්ලි අනුශාසනා නැති වී ගිය කල්ලි ඒ නිවන් මාර්ගයේ වැසී ගිය කල්ලි විනාශ වූ කල්ලි රහසක් වුණ කල්ලි paludu වෙලා ගිය කල්ලි වැසී ගිය කල්ලි තදබෙද ලෙස වැසී ගිය කල්ලි අසං අසංචරණ බවට හැසිරෙන්නේ මිනිස්සු අතර ගැවසෙන්නේ නැතු වුණාට පස්සේ සැඟවිලා යනවා ආයෙත් බුදු කෙනෙක් පහළ වෙලා තමයි ඒක උපද්දවන්නේ එහෙමයි කියනවා මහරජාණෙනි මව් කුසේ සිටින්නා වූම දරුවා බිහිකොට මාතාව දරුවා උපද්දවන්නේය මව් කුසෙන් දරුවෙක් ස්වභාවික විදිහට බිහි කරනවා බිහි කළා එපමණකින් ඒ අම්මාට මේ ජනනය කළා දරුවා ඉපැද්දුවා කියන නම එනවනේ. ජනනය එහෙමයි. ඔව්. එසේම මහරජාණන් තථාගතයන් වහන්සේ තිබෙන්නා වූම මාර්ගයේ නැසී ගිය කල්ලි, සිඳී ගිය කල්ලි, ගූඪ බවට පත් වූ කල්ලි, වැසී ගිය කල්ලි මේ විදිහට මිනිස්ය අතරින් අතුරුදහන් වූ කල්හි බුදුරජාණන් වහන්සේ නිවන් මාර්ගය දේශනා කළාට පස්සේ බුදුරජාණන් වහන්සේට තමයි කියන්නේ මාර්ගයේ උපද්දූපු කෙනා. එහෙමයි ස්වාමී. දැන් අම්මා කෙනෙක් බඩෙන් නැති දරුවෙක් උපද්දවන්නේ නැහැ ඉන්න දරුවානේ උපද්දවන්නේ. ඒ දරුවා කුසෙන් බිහි කරපු ගමන් ඒ දරුවා උපද්දවපු කෙනා කියන ගණේට තමයි අම්මා වැටෙන්නේ. එහෙමයි ස්වාමීනි. පැහැදිලි නේද? තවත් මේකේ උපමා තියෙන එකෙන් තේරෙනවා. දැන් මන්දුරතර උපමා අපේ නාගසේන මහරහතන් වහන්සේට වැටෙනවා. එහෙමයි ස්වාමීනි. කියනවා මහරජාණනි යම්කිසි පුරුෂයෙක් විනාශ වී ගිය කිසිවක් දකි. ඊට පස්සේ ඔහු ඒ දුටු කල්ලි ජනයා ඔහු විසින් ඒ උපද්දවන ලද්දේ කියයි. ඒ කියන්නේ සැඟ වෙලා විනාශ වෙලා සැඟ වෙලා තියෙන දේක් දකිනවා. ඊට දැන් අපි උදාහරණයක් කියමු මේ මිලේච්ඡ ත්‍ස්තවාදී ක්‍රියා මිලේච්ඡයන් අතර ගැවසි ගැවසි සැඟවිලා තිබ්බනේ. එහෙමයි. කවුරු හරි කෙනෙක් මේක ඉස්මතු කර කර කතා කරනවා. එතකොට සමාජය අතර පැතිරීමක් යනවා. ඇත්තටම මේ ප්‍රශ්නේ මේ එළියට ගත්තේ අහවලා කියලා. එහෙම නේද? නමුත් එයා ගත්තත් නැතත් ප්‍රශ්නේ තියෙනවා. එහේ ස්වාමී. නමුත් ඒක එළියට ගන්න එයා. ඒ වගේම තමයි මම කිව්වේ ඒකයි සිංහලයාගෙත් අභිමානයක් තියෙනවා. එහෙමයි ස්වාමී. ඒක කියලා ගන්න ඕන ඒක. එහෙමයි. ඒක කියලා ගන්න අන්නේ සිංහලයාගේ සැඟවිච්ච අභිමානය ගන්නේ මහවංශයෙන්. එහෙමයි. ඒකයි මහවංශය කියවපල්ලා කියන්නේ. එහෙයි. පුදුම එකක් මම මේ කියවනවා මම කියනවට කියවලා බලන්න. එහෙමයි ස්වාමී. මොකද්ද ඔය එකක් එනවා. දැන් අපි මේ ඒ එන අභිමානය සිංහලයට එන අභිමානය මහත්තයා අපිට ධර්මයෙන් කසාවතෙන් ධර්මයෙන් සාන්ත කරවලා තියෙනවා. එහෙමයි ස්වාමීනි. තේරෙනව නේද? එහෙම නැත්නම් මේ 1000ක් ඉදිරියේ ලක්ෂයක් ඉදිරියේ තනියෙන් නැගී හිටින්න පුළුවන් පවර් එකක් මහවංශයෙන් එන. එච්චර අභිමානයක්. එච්චර අභිමානයක් නෙවෙයි. එහෙ. එච්චර අභිමානයක් නෙවෙයි. එහෙමයි ස්වාමිනේ. ඇයි අර දැන් අර කැප්පැටි බොල? කැප්පැටි බොල මේ කැපිච්ච බෙල්ල භාගයෙන් මොසල කිව්වනේ ඊටු ටිකක් හරියට කපපන් කියලා. ස්වාමිනේ, තරම් ජාතික වීරත්වයක් දරණිතලේ යන් කවර කෙනෙක්වත් වාසනා කරලා නැහැ. ඉතින් මහත්තයා පුදුම සුද්දන්ට පුදුම හිතිලා. එහෙමයි. මේ මිනිස්සු කොහොමද මෙහෙම කරන්නේ කියලා මේ කැප්පැටිපොළගේ ඔළුව ඔළුව අරගෙන ගිහිල්ලා තියෙනවනේ මහත්තයා මේ පිටරට අරගෙන ගිහිල්ලා අවුරුදු 50ක්ද කොයිද පරීක්ෂණ පවත්වලා තියෙනවා කොහොමද මිනිස්සෙක් මෙහෙම මෙච්චර නිර්භීත වෙන්නේ කියලා. එහෙමයි ස්වාමීනි. එහෙයි. කොහොමද නිර්භීත වෙන්නේ කියලා. ඇයි මහත්තයා මේ ගජබා රජුරෝ සෝලීන් රට ආක්‍රමණය කළ දකුණු ඉන්දියාවේ මෙහින් 12000ක් නැව්වල පටවගෙන ගියාන යුද්ධ කරගන්න බැරි තැන. ඊට පස්සේ ගජවා රජුරෝ ගිහිල්ලා මාලිගාවටම කෙලින්ම මාලිගාවටම ගිහිල්ලා කිව්වොත් දියම් මගේ 12000 කියලා. එහෙමයි. ඒකත් ඕක කවුද දෙන්නේ? ඊට පස්සේ ළඟ තිබ්බ ලොකු යකඩ ගුලියක්. යකඩාව. යකඩාව. ඒකට පහින් ගහලා උඩට දැම්මා. දාලා අතින් අල්ලලා මිරිකලා වතුර ගත්තා. වතුර ගාන අරන් කිව්ව දීපං කියලා. එහෙමයි. 12000ට 24000ක් අරන් ආවේ. ඒ ගජවරජුරු ඒ කරපු දේත් එක්ක පිට රට්ටුන් අවුරුදු 300ක් ලංකාව දිහා බලලා නැහැ. එහෙමයි සාරා. ඒ මිනිස්සුනේ සිංහල. ඒ මිනිස්සුනේ සිංහල. ඉතින් ඒක නිසායි මහත්තයා මේ අභිමානෙ එන්න ඕන. තියෙන එකක් ඒක අභිමානෙ කියන එක. ඒක දන්න හොඳ නේ. හොයලා ගන්න. ඒක ඉතින් මෙහෙමයි ඉතින් අපිම කියන කල්නවට ඉන්නේ නැතුව මිනිස්සු මේක තියෙන කලු සුද්ධ ටිකක් බිහි වෙලා මේ අපේ මෙවුන් සිංහල වචනෙම මේකට ගරහන්න ගත්තානේ. ඒ ඒක අපි අත්හැරලා දාමු බුදුරජාණන් වහන්සේ නැති නිවනක් නෙවෙයි තිරෙන්නා වූ නිවන් මාර්ගයමයි ඉපැද්දුවේ. නමුත් බුදුරජාණන් වහන්සේ තමයි ඉස්සෙල්ලා මේක කළේ. ඒ නිසායි නිවන් මාර්ගයේ උපද්දවපු කෙනා කියන කාරණාව මේ එනවා මේ බුදුරජාණන් වහන්සේට. තව මේ ලස්සන උපමාවක් තියෙනවා මහත්තයා. ඒක හොඳට තේරෙන එකක්. අවශ්‍යයි. ඔන්න ඒ තමයි මේ යම් වනාන්තරයක ඉඩම් කාලයක් කෑල්ලක් අරගෙන ඒක සුද්ධ කරනවා. සුද්ධ කරලා හේනක් කොටනවා. එතකොට පස්සේ හේනෙන් අනිත් යැපෙනවා. නමුත් හේන උපද්දවපු කෙනා කවුද? ඉස්සල්ලාම වැඩ කරගෙන තියෙනවා. එහෙමයි ස්වාමී. කියන අපේ මුතුන් මිත්තෝ උපද්දවපු දේවල් මේවා. අපේ මුතුන් මිත්තෝ රැකගත්තු දේවල් මේවා කියන. නමුත් කැලේ ඉඩම තිබ්බනේ. එහෙමයි. නමුත් ඒක හදාගත්තේ පළවෙනි කෙනා. ඒ වගේ තමයි නිවන් මාර්ගයේ ලෝකේ තියෙනවා. සැඟවිලා කවුරු කතා කරන්නේ නැතුව. ඒක මහා පාරමිත ගුණයක් තියෙන ලෞතුරා සම්මා සම්බුදුරෙක් තමයි මේ නිර්වාණ මාර්ගයේ ලෝකෙට දේශනා කරන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ නිවන උපද්දවපු කෙනා ඒ වගේම මේ මාර්ගයේ තමයි අතීතයේ බුදවරුත් සම්මා සම්බුදුනේ නිර්වාණය අවබෝධ කළේ කියලා බුදුරජාණන් වහන්සේ දකිනවා කියලා. ඒකයි කිව්වා ඕකට වාද කරන්න දෙයක් නැහැ කියලා. නාගසේන මහරහතන් වහන්සේ දේශනා කරනකොට සාදුකාර පැවැත්තුවා වනයේම ගිගුම් දෙන්නේ. ස්වාමීන් අවසරයි අපේ පින්වත් අසන්නන් බොහෝ සෙයින් ප්‍රිය කරන මේ දහම් සංවාදයේ නම ස්වාමීන් අපේ කාලය අද දවසේ නිමා වුණා. අපිට අවසර ලැබේවා. ප්‍රශ්නය සදහම් පිළිසඳර